ධම්මපදයේ සඳහන් වෙන තණ්හාය ජායති ශෝකෝ තණ්හාය ජායති භයං තණ්හාය විපමුත්තස්ස නත්ති ශෝකෝ කුතෝ භයං කියන ගාතාවට අපිට සම්බන්ධතාවය පෙන්නනවා තණ්හාය ජායති ශෝකෝ අපි මේ ලෝකේ යම් ශෝක පරිදේවනා කිලම කිලමති උරත්තාලින් කර කන්දති සම්මෝහං ආගච්ඡති කියන විදිහට දුක හෙලි දැක්වෙන ක්‍රියාමාර්ග තියෙනවා අපි ශෝකයටපත් වෙනවා ක්ලාන්ත වෙනවා උරේ අත්පැහැරමින් හඬනවා විලාප දෙනවා සීනති වෙනවා ආන්නේ වගේ දේවල් වලට හේතු වෙන්නේ තණ්හාවයි තණ්හාය ජායති ශෝකෝ තණ්හාය ජායති භයං තණ්හාය විපමුත්තස්ස නත්ති ශෝකෝ කුතෝ භයං කියන. ඒක නිසා අපි මේ සංසාරේ යම් කිසි දෙයක් ප්‍රියයි මනාපයි මගේ මගේ ආත්මික කියාගත්තනම් අන්න ඒ ටිකෙන් පමණයි දුක එන්නේ කියලා හිතා ගන්න. ඉතින් අපිව එකතු කරන වෙලාවේදී අපිව රැස් කරන වෙලාවේදී ලොකු ජයග්‍රහණයක් විදියට අල්ලපු ගෙදර කට්ටියටත් ඉස්සර වෙලා අපිට ප්‍රිය දේවල් මනාප දේවල් අපි රැස් කරගන්න ලොකු සටනක ඉදිලා ඉන්නේ. ස්පාසුකුත් නැහැ අපිට ඒ දේවල් රැස් වෙනකම්. නමුත් මේ රැස් වෙච්ච දේවල් වලින් අන්තිමට එකතු වෙන දුක ප්‍රමාණය ප්‍රධාන වශයෙන් ජරා ව්‍යාධි මරණ අවස්ථාවේදී ඊටාම කැපිපෙන විදිහට තේනවා අපි මොන જાති මේ විදිහට රැස් කරගත්තත් ජරාවටපත් වෙන එකට මොනම જાතින්වත් වූ ප්‍රිය වස්තු වලින් ලාභයක් වෙන්නේ නැහැ. ව්‍යාජයටපත් වීමකින් ලෙඩවීම සම්බන්ධයෙන් ඔය රැස් කරපු ප්‍රිය වස්තු වලින් මොනම වැඩක්වත් වෙන්නේ නැහැ. විශේෂයෙන්ම මරණය ගැන කතා කරනකොට ප්‍රිය වස්තු වැඩි වෙන වෙච්ච කෙනාට මරණේ තද බල දුකක්. ඒ වගේම මේ මරණය ප්‍රිය වස්තුවටත් දුකක්. අඬාගෙන උපදින අපි අඬවල තියලා මැරලා යනවා. ඒක නිසා මේ තාක් අපි අපේ ප්‍රිය වස්තු ඉබේ අපි ළඟට ආව නෙමෙයි අපි හම්බ කරලා තියෙන්නේ. අපි උපෙලා තියෙන්නේ. ඒ උපේපු සියලු දෙයක්ම වෙන වචනෙන් කියනවනම් දුක්. උපයුවා නම් සම අපි උපයලා තියෙනවා නම් ඒ උපයන හැම දෙයක්ම දුකක්. ඒ නිසා තණ්හාවම තමයි තණ්හාවෙන් ආශාවෙන් ප්‍රේමයෙන් එකතු කරනවාමක් ඒක දුක පිණිස පීඨනවා කියලා සරුවචනාංශේ ප්‍රථම වතාවට අභීතව සිංහනාද පවත්වමින් මේ ධර්මයේ පවත්නකොට එවකට හිටපු ආගම පිළිබඳව බලධාරීන් ਸਰුවචන චෝදනා කරා අරසරසෝ නිබ්බෝගෝ උච්ඡේදවාදෝ අක්‍රීය වාදෝ කියන නම් වලින් දොස් කියන්න පටන් ගත්ත මේ ප්‍රියමනාප දේවල තියෙන රස හඳුනන්නේ නැති අරස රස මිනිස්සෙක් මේ බුදුහාමුදුරෝ කියන්නේ යාගේ බණත් එහෙමයි නිබ්බෝගෝ ලැබිච්ච භවභෝග සම්පatti පරිභෝග කරන කතාවල් නෙවෙයි බුදුහාමුදුරෝ කතා කරන්නේ ඒ වගේ වන්දා කරන කතාවල් නිබ්බෝගී උච්ඡේදවාදී ඔක්කොම ඉවර කරන, ගෙවම් කරන පැති, නැති කරන පැති විතරයි කතා කරන්නේ. අපගබ්බෝ මේ <clears throat> ගබ්සා කරන කතා කතා කරනවා. ඔගේ තවත් වචන තුනක් තියෙනවා කොහොම හරි එදාත් මේ බණ බුදුබණ එදා හිටු සමාජයටත් ටිකක් තේරිලා තියෙනවා. ඒ ප්‍රමාණයට පටලවාගෙන තියෙනවා. කොච්චර පටලවාගත්තද කියනවනම් සරුවචනසිට දොස් කියලා <clears throat> ධර්මයටත් දොස් කියලා තියෙනවා. නමුත් අපි ඊට අවුරුදු 2600කට පස්සේ පස්ස මේ පහළ වෙලා අපිත් ඒ බමුණු මතෝල හැටියට මිඳගෙන නැත්නම් අම්මලා තාත්තලා කියපු තාලෙට ගොඩක් හම්බ කරලා තියෙනවා. ඒ හම්බ කරන වස්තු වලින් අපි තාමත් උත්සාහ කරනවා ලෙඩකදී, කරදරකදී, අමලියකදී, රෝග ජරාවේදී, මරණයේදී උදව් කරයි කියලා. ඉතින් එතෙන්ට ගියාට පස්සේ තමයි තේරෙන්නේ ඒ වගේ කිසිම උදව්වක් කරන්නේ නැහැ. ඒ අර ටිබෙටන් යෝගි කෙනෙක් කියලා තියෙනවා. ඔබ මැරුණාට පස්සේ මේ ඥාතීන් විශාල රැස්වීමක් පවත්වාවි. පවත්තලා එක්ක මේ මිනිස්සයා ගින්නට දාන්න ඕනේ එහෙම නැත්නම් මේ මිනිහ වතුරට දාන්න ඕනේ එහෙම නැත්නම් වලක් කරලා වල්ලන්න ඕනේ කියලා ඒක දාලා දූවගෙන ගෙදර එනවයි කියලා මේ ඉක්මනට වැඩ ඉවර කරලා নিকමට හරි ඊට පස්සේ ගෙදර ආවොත් එimhe දුම්මල ගහලා එලවන්නේ අර මැරිච්ච යක්ෂයා ආයෙ අවිල්ලයි කියලා ඔය ඉන්නකම් සාදරෙන් ආදරෙන් වැඩදගත්තට මැරුණට පස්සේ එදා රෑ ගෙදර ගියොත් එහෙම නිකන් අපේ දැන් ওই වචන තියෙන උරු බූටි වචන කියන සූක්‍රම ශරීරයෙන් හරි අලි අවුලක් වෙන්නේ. ගෙදර මිනිස්සු කී අතහැරලා යනවා. මල පෙරේතෙක් ඇවිල්ලා. ඉන්න කන්නන් නැන්දා මාමා අක්කා නංගී කියලා කතා කරුවට මොකද? මැරුණට පස්සේ බැරි වෙලාවක්වත් හුලඟක් දිගේවත් නැත්නම් යන්න එපා. ගියොත් ඇල්ලතර ඉල්ලුවාට හම්බෙන්නම් ගිනි වතුරයි. ඒ තරම්ම මැරිච්ච මිනිස්සු අපි වහාම ශීඝ්‍රයෙන් කපලා දාලා කටයුතු කිරීමේ තරම් අපි මරණය ආමංගල්‍ය කරගෙන තියෙනවා. ඉතින් ඒ නිසා අපි ප්‍රිය කරන වස්තුන් කෙරේ ද්වේෂ කරන්න නෙමෙයි අපි මේ කතා කරන්නේ. ඒ ප්‍රිය වස්තුන් කෙරේ දැඩි බැඳීම ඒකාන්තෙම දැඩි දුකක් වෙන දෙනවා. ඒ නිසා පෙමතෝ ජායති සෝකෝ තණ්හාය ජායති සෝකෝ මේ වචන අපි මට මතක අටේ පන්ති ඉඳද්දී අපි බුද්ධාගම ධම්මපදයට කටපාඩම් කළා තියෙනවා. ඒ කටපාඩම් කරාට අපි තාමත් ප්‍රේම උපදවන වස්තු හම්බ කරනවා, තණ්හා උපදවන වස්තු හම්බ කරනවා. හම්බ කරලා සැපත් බලාපොරොත්තු වෙනවා. නමුත් බලාපොරොත්තු වලටත් වැඩිය <coughs> ඉක්මන් කරලා බලාපොරොත්තුටත් වැඩිය පාලනයකින් තොරව ලැබෙන හරියක් ලැබෙන දුක්. ඒක පිළිගන්න අකමැති ලෝකයට අපි කියනවා කාමභෝගී පිරිස් කියලා, පෘථග්ජන පිරිස් කියලා. ඒ නිසා භාවනා කරන කෙනෙක් මේ ප්‍රශ්නය ගැඹුරින් කල්පනා කරලා බැලුවොත් භාවනා කරන්න ඉස්සරල නම් දුක ගෙවන් කිරීම නැත්නම් තණ්හාව ගෙවන් කිරීම නැත්නම් ප්‍රේමය ගෙවන් කිරීම වගේ මාතෘකාවක් ගත්තොත් ඒක මහමෙරක් වගේ බරපතල දෙයක් රැස් කරන එක අමාරුයි කියලා ඉස්සලා හිතෙන්නේ. නමුත් රැස් කරපු දේ යම් ආකාරයකින් වෙන් කරන්න ගිය දවසේ විශාල බරක් එන්න පටන් ගන්නවා. මොකද ඒව කොහොල්ලගුලි වගේ අතාරින්න හදනකොට ඇලි ඇලි ළඟට එනවා. නමුත් භාවනාවේදී භාවනා පිළිබඳ ගැඹුරින් හදාරපු සරුවච්චන් වහන්සේ මතක් කරලා දෙනවා ඒ තණ්හාව ඒ ප්‍රේමය අතීත දෙකින් හෝ අනාගත දෙයකින් හෝ මෙතන නැති දෙයකින් හෝ මගේ නොවන දෙයකින් කවදාකවත් දුකක් එන්නේ එනවනම් දුක එන්නේ මම දැන් මෙතනම තමයි. ඉතින් ඒක තේරුම් ගත්ත දවසේ කියන්නේ දුක කිව්වට භවනා නොකරුපේකන අතීත දුක් විඳිනවා අනාගත දුක් විඳිනවා අතන තියෙන දුක් විඳිනවා මෙතන තියෙන දුක් විඳිනවා අනුන්ගේ දුක් විඳිනවා. නමුත් භාවනා කරන කෙනාට බුදුරජාන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාව පෙන්ලා දෙන්න වගේ මතක් කරලා කියනවා මේ සියල්ලම ක්‍රියාත්මක වෙන්නේ මේ චිත්තක්ෂණය කියලා. ඒ නිසා යම් කිසි කෙනෙක් ඒ අතීත දුක් අනාගත දුක් අතන දුක් මෙතන දුක් අනුන්ගේ දුක් ගැන කල්පනා කරන වෙනුවට තමන්ගේ වර්තමාන මේ මොහොතේ චිත්තක්ෂණය පිරිසුදු කිරීමයි අපේ භාවනාව කියලා කියන්නේ. අපේ ප්‍රතිපදාව කියන්නේ ශික්ෂණය කියන්නේ ඒක නිසා ඉස්ලාම බුදුරජාණන් වහන්සේ දෙන මේ සහතිකේ පිළිගෙන වර්තමාන හිත පිරිසුදු කරන්න පටන් අරගත්තොත් අර මහා දුක්ඛඳ ටික ටික ටික ටික දුර්වල කරන වැඩ පිළිවෙලක් කරන්න පුළුවන්. ඉතින් මේකට හොඳ නිදර්ශනයක් නැත්තම් ගෙන හැරපෑමක් අපි අර කලිමුත් උද්දෘත කරගත්ත මාළුක්‍ය පුත්‍ර සූත්‍රයේදී සඳහන් වෙනවා ඒකෙදී සරුවචන් වහන්සේ මාළුක්‍ය පුත්ත ස්වාමින් වහන්සේට පැත්තකටලා විවේකීව භාවනා කරන්න කමටහනක් දෙන්න ඉස්සර වෙලා එයාගෙන් අහනවා යංගින්චි මාළුක්‍ය පුත්ත චක්කු විඤ්ඤය රූපං අදිත්තං අදිත්ත පොබ්බං නපස්සති නපස්සිසanti සම්තිතේ හොಂತಿ පේමං වා චන්දං වා කාමං වා මාළුක පුත්‍රය උඹ කවදාකවත් ඉස්සර දැකපුත් නැති දැන් බලමිනුත් නැති දැන් ඔබට පේන්නෙත් නැති මත්තට පේන්නෙත් නැති කියලා යම් ඇහැට දැකිය හැකි රූප සමූහයක් තියෙනවා නම් අන්න ඒව රූමයක් පිළිබඳවට ප්‍රේමයක්වත් තණ්හාවක්වත් කාමයක්වත් හටගනීද කියලා. අපි ජීවිතේ කවදාකවත් ඒක දැකලත් නැහැ දැන් දකිමිනුත් නැහැ. දැන් බලමිනුත් නැහැ. මත්තර බලන්නත් වෙන්නේ නැත්තම් එහෙම දෙයකින් මේ කියන තණ්හා හෝ මේ කියන ප්‍රේමය හටගන්නේ. ඒ කියන්නේ දුකට හේතු වෙන තණ්හා, දුකට එන ප්‍රේමය අතීත රූප වලින් හෝ අනාගත රූප වලින් වෙන්නේ වෙනම නම් වෙන්නේ වර්තමාන මොහොතේ තමයි. අතීතයේ සීකරණ මුවාවේ මේක සිවෙන්නේ වර්තමාන මොහොතේ. ඊට පස්සේ යංකින්චි සෝත විඤ්ඤය සද්දා ඇහැට වැදින්න ඕනේ සද්දයක් අහලත් නැත්නම් ඇහෙන්නෙත් නැත්නම් දැන් අහන්නෙත් නැත්නම් මත්තට අහන්න වෙන්නෙත් නැත්නම් එවැනි සද්දකින් අපිට කවදා හරි එවැනි සද්දයක් පිළිබඳ රාගයක් හරි ප්‍රේමයක් හරි තණ්හාවක් උපදීති කියලා. ඉතින් මාළුකපුත්තු ස්වාමීන් වහන්සේ කියනෝ නැහැ කියලා. මේ පිරිස මොනවා කියයිද මන් දන්නේ නැහැ. කෙසේ නමුත් අපි යම් රූපයක් දැක්කා නම් ඇහුවානම් ගන්ධ රස පහස බැලුවානම් ඒක මේ වෙලාවේ අපේ දැවීමෙන් පවතිනවා නම් එතන තමයි ප්‍රේමය උපදින්නේ එතන තමයි රාගය උපදින්නේ එතන තමයි <clears throat> දුක උපදින මූලයේ තියෙන්නේ ඒ නිසා මේ මොහොතේ ඒක ක්‍රමවේදයකින් කපලා දාන්න පුළුවන් නම් නිකන් හිටියොත් ඒක මතුවෙනවා ඒක ඇති ඒ නිසා භවනා මනසිකාරයක් හරහා ඒ මතුවෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ සියල්ලම ගෙවම් කරන්න පුළුවන් නම් එතකොට අපිට ආය නැවතත් කරදර වෙන්න ඕනේ අතීත රූප සම්බන්ධව භාවනා කරන්න ඕනද අනාගත රූප සම්බන්ධ භාවනා කරන්න ඕනද අතීත සද්ද අනාගත සද්ද ආදී වශයෙන් කිසිම දෙයක් නැහැ වර්තමාන මොහොතේ විදියට රකින්න පුළුවන් නම් ඒ කෙනාට තුන් කාලය පිළිබඳව තුන් කාලය පිළිබඳව සාතිකයක් ලැබෙනවා ඒක නිසා අපි භාවනා උපදේශපන්තිය සහ දැනට ලියන අත්දැකීම මෙතෙන් පොඩ්ඩක් ගොනු කරලා ගත්තොත් ධෛර්යයක් ඇති කිරීම සඳහා අපි පරියංක භාවනාව ගත්තොත් <clears throat> පරියංක ඉඳගත්ත කෙනෙක් ඇහැරලා තිබ්බොත් රූප විශේෂයි ප්‍රේමය හෝ ඡන්දය හෝ තණ්හාව ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපි පරිේශන මට්ටමින් ඇස් දෙක වහනවා. සද්දයක් තිබිලා කන ඒකට යොමු වුණොත් ඒකට ප්‍රේමයක් හෝ තණ්හාවක් හෝ තරහක් හෝ ඇති වෙන්න ඉඩ තියෙනවා. ඊසානි සද්ද දැනකට යනවා. ඊට පස්සේ අපි නාසයට ජීවට දැනෙන රසවල් ගඳවල් පිළිබඳ උනන්දු වෙන්නේ නැහැ. කයත් තැම්පත් කරනවා. මොනෑම විදියකින්වත් චේතනා පහල කරන්න බැරුව නිකන් හුඹහක් වාගේ, චෛත්‍යයක් වාගේ තැම්පත් කරලා මේක ඇතුලේ දැන් මොනවද යන්නේ කියලා බලන වර්තමාන වශයෙන් දැන් මොනවද වෙන්නේ කියලා. ඉතින් එතකොට අර ඉඳගෙන ඉන්න ඉරියව්ව එක්කෝ ඉදිරිපත් වෙන්න ඉඩ තියෙනවා. නැත්නම් ඒ ඇතුලේ සිද්ධ වෙන උඹහ ඇතුලේ සිද්ධ වෙන හුස්ම ගන්න එක පිම්බීම හැකිලිම වගේ අපිට ඉදිරිපත් වෙන්න ඉඩ තියෙනවා. ඊට පස්සේ ඒක දිහා මම කෙටියෙන් මතක් කරන්න මේක ඒත් හිතන තරම් සෑලු නෑ. බලහන් ඉන්නකොට ඉන්නකොට ඉන්නකොට දැන් මේ හුස්මත් ගෙවෙනවා නම් අය තණ්හාව ඇති කරන්න පුළුවන් ප්‍රේමය ඇති කරන්න පුළුවන් රාගය ඇති කරන්න පුළුවන් සේරම ගෙවුවා වෙනවා. එතකොට හොඳටම තේරෙනවා නැවත දුකක් හෝ දුකක් ඇති කරන්න පුළුවන් කිසිම හේතුවක් නැහැ. හිත නික්ලේශී භාවයටපත් වෙනවා. පිරිසිදු භාවයකටපත් වෙනවා. ඉතින් ඒ වෙලාවේදී Tamange හිතේ ඇති తত্ত্বය, චිත්ත తত্ত্বය පිළිබඳව නුපුහුණු යෝගාවචරය හරි කලබලයකටපත් වෙනවා. හරි වික්ෂිප්ත භාවයටපත් වෙනවා. දැන් මම මොකේටද භාවනා කරන්නේ? භාවනා අරමුණක් දුන්නා. ඒකත් කිවිලා ගිහිල්ලා දැන් මම මොකද කරන්න කියලා එක්කෝ හයියෙන් හුස්ම ගන්න යනවා. එහෙම නැත්නම් නැගිටලා වෙන භාවනාවකට යනවා. සක්මන් කරන්න හදනවා. එහෙම නැත්නම් මේ නිකන් ඉන්නකේ මෛත්‍රී භාවනා කෙරුවොත් මොකද කියලා හිතනවා. බුද්ධානුසුචි කෙරුවොත් මොකද කියලා හිතනවා. දිටිස් කුණ භාවනා කෙරුවොත් මොකද කියලා හිතනවා. අනිච්චන් දුක්ඛං නැත්නම් භාවනා කෙරුවොත් මොකද්ද කියලා මොන තාලෙන් හරි අර ගෙවම් කරපු අරමුණට විවිධ අරමුණු ගෙනත් දාගන්න ඒ අපේ තියෙන අවිද්‍යාව අපේ තියෙන මෝඩකම උදව් කරනවා. ඉතින් ඒකට කමඨාන හොඳට සුද්ධ කරගෙන මේ වෙලාවේදී මේ ඇතිවෙච්ච විවේකයට රාගයක් ඇති වෙන්නේ නැහැ, ප්‍රේමයක් ඇති වෙන්නේ නැහැ, තණ්හාවක් ඇති වෙන්නේ නැත්නම් ඒ චිත්තක්ෂණේ පිවිතුරු චිත්තක්ෂණයක්. මේ චිත්තක්ෂණේ සැකයක් නිසා කෙලස ගන්න එපා. මේ චිත්තක්ෂණය අරමුණු දාලා කෙලස ගන්න එපා. මේ චිත්තක්ෂණය පිළිබඳ ශ්‍රද්ධාව නැති කරගන්න. මේ නොදන්නා දේ පිළිබඳව අශ්‍රද්ධාව ඇති කරන්න එපා. මේ නොදන්නා දේ පිළිබඳව ඇතිවෙච්ච මේ හිස්තන තුල ප්‍රපංච කරන්න එපා. ප්‍රශ්න හදන්න එපා. ඒ හදන හැම වෙලාවෙම ඒක ආයතර නැතිවෙච්ච ප්‍රේමය, තණ්හාව ඇවිල්ලා ඒ අර දුක්්‍යවන බීජ ඇති කරන නිසා එකක් අමාරුයි කෙනෙකුට අර කියන විදිහේ ඒ කාර්මුණ රහිත දාලා ඒ අරමුණ ගෙවම් කරලා ඇති වෙන විවේකයට යනවා කියන එක සෑහෙන ජයග්‍රහණයක් භවනා ජීවිතය. දෙක මෙන්න මේ ඇති කරගත්ත මේ විවේකයේ තුල ඡන්දයක් හෝ ප්‍රේමයක් හෝ තණ්හාවක් කියන ප්‍රධාන දුක් දෙන බීජ නැහැ කියලා තේරුම් අරගෙන ඒක දිගට පවත්වන එකයි ප්‍රතිපදාව කියලා තේරුම් ගන්නවා කියන එක භාවනා කරනට වැඩිය අමාරුයි. දැන් අපි මේ වැඩසටහනේ ඇති වෙලා තියෙන ප්‍රශ්නෝත්තරට අහපු ප්‍රශ්න ගත්තොත් 90ක් විතරම ඒ පිරිසුදුකමට ගිහිල්ලා ඊගාවට මොකද කරන්න කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. ඒ මොකද ඒක එච්චර පිසු දෙයක් විදිහට තේරුම් ගන්න නැහැ. තේරුම් ගන්න නැතුව මේක අර සරල භාවයේ සංකීර්ණ කරගන්න හදනවා. අනාකූල ගතිය ආකූල කරගන්න හදනවා. මේක ඔපමට්ටම් කරන්න හදනවා. ඔපමට්ටම් කරන්න කරන්න වෙන්නේ ඔය ප්‍රේමේ, ඔය රාගේ, ඔය තණ්හාවල් ඇති වෙන්න පටන් ගන්නවා. ඒ ගෙනියන එකත් අමාරුයි. ගින්නට රසයක වටිනාකම තේරුම් ගන්න එකත් අමාරුයි.